එතකොට හඳුරන්නේ අවසාන ප්‍රශ්නේ. ඒ කියන්නේ චිත්ත විතියක් ගත්තොත් ඔය සබ්බ චිත්ත සාධාරණ චෛතසික චෛතසික වලට අමතරව සෑහෙන චෛතසික ප්‍රමාණයක් ඇති වෙනවා මේ ජවනයේ දක්වාම නේද හඳුරන්නේ. ඒ ඒ සිත්වල ඇති වෙන චෛතසික ප්‍රමාණය වෙනස් වෙනවා. ආ හරි හඳුරන්නේ. දැන් මට තේරුණා මොකද චෛතසික ඕන වෙන්නේ මොකටද කියලා. කියන්නේ සිත විචිත්‍ර වෙන්න තමයි අනිවාර්යෙන් ඒ කියන්නේ චෛතසික නැතුව මේක පැහැදිලි කරන්න බෑ. ඒ කියන්නේ සිතේ විචිත්‍රත්වය සිතේ කාර්යභාරය ඒ සියල්ල තීරණය වෙන්නේ චෛතසික වල විචිත්‍රත්වයත් එක්කලා. එහෙනම් අපි හම්බුනේ වංශර බොහොම පින් තෙරුවන් සරණයි හොඳ පැහැදිලි කිරීමක්. හරි. අවසරයි හම්බුනේ.